හදාරන මෙන්න සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ද රසවින්දනය සමගින් අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය. වැඩසටහන ඉදිරිපත් කරන්නේ සංගීතය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍රදාස බෝගොඩ. සංගීතය යනු වචන වෙනුවට ස්වර උපයෝගී කරගෙන ලියනු කියනු ලබන විශ්ව භාෂාවක්. එසේ ලියවෙන ස්වරමාලා ගයා හෝ වයා හෝ නිපදවන නාදය අසන්නා තුල අමුතු අපූර්ව හැඟීමක් ආනන්දයක් චමත්කාරයක් ජනිත කරවීමට සමත් වනවා. සංගීතය මාධ්‍ය කොටගත් කලාකරුවා ලෝකය හමුවේහි නොඑක් භාවික හැඟීම් පිළිබිඹු කිරීමට සමත් වන්නේ ඉහත කී විශ්වය ජනක ශක්තිය සංගීතමය නාදෙහි රැඳී පවත්නා හේයින් ප්‍රීතිය භීතිය ශෝකය සන්ත්‍රාසය හාස්‍යය රතිය નિરાශාව විරාගය පිළිකුල సౌందර්යය පවිත්‍රතාව උදාරතාව ලෞතුරාව ආදී සෑම ආකාරයකම හැඟීම් සංගීතයෙන් පළ කළ හැකි බව විමල් අභය සුන්දර ශූරීන් සඳහන් කරනවා. රස විඳීමට හුරු වූ ඕනෑම අයෙකුට සංගීතයෙන් දෙන පණිවුඩය වටහා ගැනීමට පුළුවන් වන නිසායි එය විශ්ව භාෂාවක් වන්නේ. මිනිසා ഘോഷාව ප්‍රිය කරන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වන්නේ ഘോഷාවෙන් කන් රිදවීම නොව මధుර නාදයෙන් කන් පිනවීම. සෑම විටම ഘോഷාව නම් නාදයක් වන්නේ නැහැ. එය කර්ණ කටුක ශබ්දයක්. රසික ප්‍රිය ಭಾರತೀಯ ජනතාව සංගීතය ගාන්ධර්ව වේදයේයිද ගාන්ධර්ව ශාස්ත්‍රයයිද නම් කරනවා. අද ලලිත කලාලය වැඩසටහනින් ಭಾರತයේ කලකට පෙර නිෂ්පාදිත චිත්‍රපට කීපයක අතිශයින් ජනතාවගේ මතකයේ රැඳුණු ගීත හා ඒවායේ අනුවාදන ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමු කොට 1976 වසරේ කබී කබී චිත්‍රපටයට मुकेश مکیشاہ लता मंगेशकर جاؤ गीत کبھی کبھی میرے دل میں خیال تو غیر ہے مگر یوں ہی میں جانتا ہوں کہ تو غیر ہے مگر یوں ہی کبھی کبھی میرے دل میں خیال සාමාන්‍යයේ උපත ලැබූ පර්දා සහිත තත්වාද්‍යයක් ගිටාරය. එය වැඩි දියුණුකොට විදුලිය කවා හඬ නිකුත් කරන්නට සැලැස්වීමෙන් විදුලි ගිටාරය නම්වනවා. ඉහත අප ඇසූ ගීයේ අනුවාදනය විදුලි ගිටාරයෙන් ඉදිරිපත් කරන්නේ සුනිල් ගංගුලි ශිල්පියා. 1976 වසරේ තිරගත වූ චික්ෂෝර් චිත්‍රපටයට ශිල්පී යේසුදාස් විසින් ගැයූ ගීතයක් දැන්. چندر مجھواد آدھا جاری گور تیرا گاؤں بڑا پیارا میں تو گیا مارا آ کے یہاں رے آ کے یہاں بنانے کو پنچ کرے دیکھو ان کے مارے ان کے سمارے کوئی طرح کام بڑا پیارا میں تو گیا तेरा सादा 2002 බර්ලින්හි ෆ්‍රෙඩ්රිච් බුෂ්මන් විසින් එකෝඩියන් නම් වාද්‍යය නිෂ්පාදනය කළා. එය යතුරු පුවරු වාද්‍යයක්. වැඩි දියුණු කිරීමෙන් පසු එය පියානෝ එකෝඩියන් නම් වුණා. මීළඟට ගොරි තෙරාගියේ අනුමාදනය එකෝඩියනයෙන් වයන්නේ YS මූල්කි ශිෂ්‍යයා Thank you. නිෂ්පාදනය වූ සාජන් චිත්‍රපටයේ අනුරාධා පෝද්වාල් විසින් ගැයූ අතිශය ජනප්‍රිය ගීතයක් දැන් රස විඳිමු. کرتے ہیں تم کو سنم بہت پیار کرتے ہیں تم کو سنم قسم چاہ لے لو قسم چاہ لے لو خدا کی قسم بہت پیار کرتے ہیں تو سلیں گے جو تم کو تو بتائیں گے ہم بہت پیار کرتے ہیں تم کو خوش بہت پیار کرتے ہیں تم کو خوش قسم چاہ لے لو قسم چاہ قسم بہت پیار کرتے ہیں تم کو بہت پیار کرتے ہیں නාදය නංවඩු ලබන වාද්‍ය භාණ්ඩ වායු හෙවත් සුසිර ගණයට අයත් වෙනවා. එයින් වස් දඬුව සුවිශේෂී තැනක් ගන්නවා. අප එය වැඩි වශයෙන් හඳුන්වන්නේ බටනලාව යනුවෙන්. විශ්ව සංගීත ඉතිහාසයේ වස් දඬුව හෙවත් බටනලාව ලෝකයේ පහළ වූ පැරණිතම නලා විශේෂයේ සලකනවා. මීට ඉහත ඔබ ඇසූ ගීතයේ අනුවාදනය ඉදිරිපත් කරන්නේ වාද්‍ය ශිල්පී ජානක බෝගොඩ මේ නිමාවට පත්වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්බලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල